විතක්ක සන්තාන සූත්‍රයේ අසුරෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ දවසේදී උතුම්ම දේශනාවක් පැවතුණා. ඉතින් අද දවසේත් විතක්ක සන්තානය ඇතුළෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ තවත් එක් උතුම් දේශනාවක් මෙලෙසින් පවත්වන්නට සූදානම්. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං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 උතුම් ධර්මයට අනුව අපේ ජීවිත අපි අනිවාර්යයෙන්ම සකස් කරගන්න ඕනේ. ඒ සඳහා අපේ මානසිකාරයෙන් මේ ධර්මය නැగిලා එන විදිහට අපේ මානසිකාරය සකස් කරගන්න ඕනේ. අපේ මානසිකාරයෙන් මේ ධර්මය නැగిලා එන විදිහට අපේ මානසිකාරය සකස් කරගන්න ඕනේ. ක්‍රීඩකයෙක් තමන්ගේ ක්‍රීඩා හැකියාවන් දක්ෂකම් වර්ධනය කරගන්න නිබඳව පුහුණු කරනවා වගේ අපි අපේ සිත මේ සමාජයේ මේ ලෝකයේ පවත්වගෙන යන්න નિවරදිව පීඩාවකටපත් වෙන්නේ නැති වෙන්න හිංසනයකටපත් වෙන්නේ නැති වෙන්න මේ ජීවිතය අසාර්ථක වෙන්නේ නැති වෙන්න සසර ජීවිතේ විනාශකාරී නොවන විදිහට අපි අපේ හිත පවත්වා ගන්න ඕනේ. එහෙම හිත පවත්වා ගැනීම සාමාන්‍ය ජීවිතයේ ගෙවන්න බාධාවක් නෙවෙයි. සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතයේ ගෙවන්න නිවැරදි සිතුවිලි බාධා වෙනවා නම් අපි වැරදි විදිහට වැරදි සිතුවිලි හරි පාවිච්චි කරලා හරියට මේ ජීවිතේ ගෙවන්න ඕනේ. නිවැරදි නිවැරදි සිතුවිලි බාධා වෙනවා නම් අපි මේ ජීවිතේ නොගෙව හිටියත් කමන්නේ මොකද මෙතනින් එහාට සිද්ධ වෙන්නේ ඊට වැඩිය ලොකු ව්‍යසනකාරී තත්ත්වයක්. සෑම අපිට නොතේරුණාට නොහැඟුණාට අපේ පින්නත් මේ ලෝකයේ තියෙන ස්වභාව ධර්මයේ එක කොටසක් අපි. ස්වභාව ධර්මයේ කොටසක් විදිහට අපි දන්නවා ගස්. ගස් හැදෙන්නේ ස්වභාව ධර්මයේ ක්‍රියාකාරීත්වයක් විදිහට. හැබැයි ඒ ගස්වල යම් කිසි ආකාරයක පිළිලා හැදෙන වෙලාවකට නේද සමහර ගස් මගදී මැරිලා යනවා. සමහර ගස් ලොකු වෙනවා. එක එක ගස් එක එක විදිහ වෙන්නේ ඒ කරුණ යෙදෙන හැටියට. එහෙනම් අපේ ජීවිතත් සසර ජීවිතේම යහපත් වෙන්නේ මේ ජීවිතේ යහපත් වෙන්නේ අපිට ඒ කරුණ යෙදෙන හැටියට. වැරදි දේවල් යෙදුනොත් මේක මහා විනාශයකට පත් වෙනවා. ඉතින් මේවා කොහොමද සාර්ථක කරගන්නේ අසාර්ථක කරගන්නේ කියන එක පිළිබඳ දන්නේ නැත්නම් අපි ඉතින් ඔහේ ජීවත් වෙනවා. නේද? අපි ඔහේ ජීවත් වෙනවා. එතකොට අන්තිමට කොයි දේ හරිද කොයි දේ වැරදිද කියලා දන්නේ නැතුව ජීවත් වුණා කියලා විපාකවල අඩුවක් නම් වෙන්නේ නැහැ. දන්නේ නැතුව ඒක විපාකයක් තියෙනවා කියලා දන්නේ නැතුව ප්‍රාණඝාතයක් කරොත් එහෙනම් ප්‍රාණඝාතයට විපාක නැද්ද? තියෙනවා. නේද? එහෙනම් අපිට ওই වගේ ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා මේ ජීවිතේ ජීවත් කරවද්දී හොඳට අපි මතක තියාගත යුතු වෙනවා මම කරුණු දැන ගැනීම මගේ වගකීම. නිවැරද්ද මොකද්ද, හරි දේ මොකද්ද, වැරදි දේ මොකද්ද කියලා දැන ගැනීම වගකීමක්. එන්නේ හරි දේ වැරදි දේ මොකද්ද කියලා කියලා දෙන්න තමයි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා තියෙන්නේ. එවැනි පහළ වෙච්ච කාලයක තමයි සසර ජීවිතේ අපිට මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය ලැබිලා තියෙන්නේ. එහෙනම් අපි ශ්‍රද්ධාව උපදවාගත යුතු වෙන්නේ ධර්ම කරුණු අපේ ජීවිතයට එකතු කරගෙන අපේ ප්‍රශ්න විසඳෙන දිහා බලනකොටයි අපිට ශ්‍රද්ධාව උපදින්නේ. අනේ මේ කරුණු වලින් අපිට පැහැදිලිවම මේ මගේ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් කියලා තේරෙන කොටයි අපිට සත්‍තාව උපදින්නේ. එතකොට තමයි නියම පූජාවක් කරන්න පුළුවන් වෙන්නේ. හරිද? හැම දෙයක්ම තාක්ෂණික විද්‍යාව කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි දන්න විද්‍යාව, ගණිතය මේ වගේ දේවල් වලින් මේ වෙනකොට මේ ලෝකේ නොයෙකුත් නිෂ්පාදන සිද්ධ කරමින් නොයෙකුත් නොයෙකුත් ආකාරයේ වැඩපිළිවෙළ සිද්ධ කරගෙන යනවා. ඉතින් මේ සිද්ධ කරගෙන යන වැඩපිළිවෙළවල් වල ප්‍රතිඵල විදිහට අපිට නොයෙකුත් උපකරණ ආදිය ලැබිලා තියෙනවා. ඒව ගැන අපි ලොකු විශ්වාසයක් තියාගෙන ඉන්නවා. ඒවා ඔක්කොම ඇහැට පේන, කනට ඇහෙන, නාසයට, දිවට, ශරීරයට දැනෙන දේවල්. නමුත් මේ ලෝකේ ඒ දේවල් වලට වැඩිය ගොඩාක් සංකීර්ණ තවත් සිදුවීම් වගේ සිද්ධ වෙමින් තියෙනවා. ඒ තමයි අපේ ශරීරයේ ඇති වෙන වේදනා, ඒ වගේම අපේ මනසේ ඇති වෙන මතකයන් නේද හඳුනා ගැනීම ඒක සිද්ධියක් ඒක ඒක ඇවිල්ලා එක්තරා ක්‍රියාකාරීත්වයක් ඒ ක්‍රියාකාරීත්වයක් හින්දා නේද මම මෙහෙම කියනකොට මේ කියන ඒවා තේරෙන්නේ නේද? උතෙන්ට මම මේ කියනවා තේරෙනවා. ඒ තේරෙන යම් කිසි ක්‍රියාකාරීත්වයක් උතන තියෙන හින්දා. එන ඒ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරන්න ඕනේ නැද්ද? නේද? ඒවට කියනවා සංඥා කියලා. ඊළඟට මේ මේවා කියනකොට උතන තව කැමැති අකමැති වශයෙන් සකස් වෙන දේවල් වගේක් තියෙනවා. අපේ හිතේම නේද අර හඳුනා ගැනීම කියන්නේ වෙනම එකක්. කැමැත්තක්ම ඒ හඳුනා ගැනීමත් එක්ක ඇති වෙන කැමැත්ත අකමැත්ත කියන්නේ ප්‍රියභාවය අප්‍රියභාවය මොන හරි දෙයක් අපි හඳුනා ගන්නවා හඳුනා ගන්නකොට මේකත් ඒත් එක්කම පෙරපසු නොවීම මට බලන්න ඒක සිද්ධ වෙන වේගේ පෙරපසු නොවීම ඇති වෙනවද නැද්ද තවත් තවත් ආකාරයක කැමැත්තක් අකමැත්තක් ප්‍රියභාවයක් අප්‍රියභාවයක් ඒ වගේ දේවල් ඇති වෙනවද නැද්ද ඒ වගේ දේවල් ඇති වෙනවා ඒවට කියනවා සංස්කාර කියලා ඊළඟට ඇහැට තියෙන පෙනීමේ දැනීමක් තියෙනවා ඇසීමේ දැනීම මාත්‍රයක් තියෙනවා නේද? එන්නේ පෙනීමේ දැනීම කවදාකවත් කනට එන්නේ නැහැ. කණෙන් කවදාකවත් ඇහෙන් කරන වැඩේ කෙරෙන්නේ නැහැ. නේද? ගඳ සුවඳ දැනෙනවා කියන එකක් තියෙනවා. ඉතින් රසක් දැනෙනවා. ඒකත් තියෙනවා හරිය නිකන් දිවේ යම් කොටසක කොටසක් තියෙනවා. රස දැනෙන කොටසක්. ඉතින් අන්න එහෙම බුදුරජාණන් වහන්සේ මේ සියලුම ක්‍රියාකාරීත්වයන් ගැන අපේ දේශනා කරලා තියෙනවා. ඒකලා අවසානයේ දේශනා කරන්නේ චේතනාහම් වික්කවේ කම්මං වදාමේ. මේ කර්මය දිගින් දිගට දිගින් දිගට නැවත නැවත නැවත නැවත අපිට බොහෝ විපාක ලබා දෙමින් යන කර්මය කියන්නේ චේතනාවමයි කියලා. නේද? චේතනාවම කර්මය වෙනවා කියලා. ඉතින් එහෙනම් බලන්න පින්වත්නි මේ ක්‍රියාකාරීත්වය දැනගත්තොත් අපි හරියට මේක සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකින්ද අපිට ලොකු වගකීමක් වෙනවා අපිට මේ මේක ඊටා විද්‍යාත්මකව ඊටා ක්‍රමානුකූලව මේ අපි මේ නටන නැටිල්ල මොකද්ද කියලා හොයාගන්න පුළුවන්. අපිට මේ වෙලා තියෙන්නේ මොකද්ද? වෙන්න තියෙන්නේ මොකද්ද කියලා හොයාගන්න පුළුවන්. ඉතින් ඒකට තවත් විශ්වාසය ඇති කරගන්න පුළුවන් එක්තරා ක්‍රමවේදයක් තියෙනවා. අපි සාකච්ඡා කරා මේ හිතේ තියෙන එක ගුණාංගයකට කියනවා විතක්ක කියලා. ඒ විතක්ක කියන හිත සකස් කරන්ඩ හිතම නොවන හිතක් සකස් වෙන්න හේතු වෙන චෛතසික කියලා කියනවා. ඒ චෛතසිකයන් එක චෛතසිකයක් තමයි විතක්ක. මෙයා කරන කෘත්‍යයක් තියෙනවා. හිතක් සකස් වෙද්දී කරන කෘත්‍යයක් තියෙනවා. ඒ කෘත්‍ය තමයි යම් අරමුණක් අපිට ආපුවාම ඒ අරමුණේ නැවත නැවත නැවත නැවත නැවත නැවත හිත නංවා තැබීම හිත උස්සලා තියන්නේ එයා කරන්නේ එච්චරයි. හරිද? ඒ වගේ බොහෝමයක් එකතු වෙලා තමයි අපිට හිතක් හැදෙන්නේ, නැවත හිතක් හැදෙන්නේ. එතකොට මේ වගේ ඔසවා තැබීම කරනවා. මෙන්න මේ විතක්ක කියන චෛතසිකයේ නිසාවෙන් තමයි අපිට අදහසක් පහළ වුණාම ගයක් හදන්න ඕන. දැන් නම් මම ගයක් හදන්න ඕනේ කියලා. ගේ හදන කාලය කියලා හිතන්නකෝ. ගේ හදන කාලෙදී දැන් ෆවුන්ඩේෂන් එක දාලා දැන් පටන් ගන්නයි ඉන්නේ. පටන් ගන්න ඉන්න කාලේ වෙනකොට බලන්න රටේ නැති ගමේ නැති ගෙවල් ගැන මතක් වෙනවා විතරක් නෙවෙයි පාරක යද්දී හැම වෙලෙම පේන්නේ මොනවද? ගේ පාට කරන් ඉන්න කාල වෙනකොට ගෙවල් වල පාටමයි පේන්නේ. නේද? ඒ වගේ අපේ හිත ඒ අරමුණේම ඒ අරමුණේම ඒ අරමුණේම නැවත නංවන ගතියක් මං අත්දකින්නවද නැද්ද? ඒකට කියනවා විතක්ක කියලා. හරිද? එතන විතක්ක කියන ඒවා කොටස් තුනකට බෙදෙනවා කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක. ඒ කියන්නේ මේ පංචකාම සම්පත්තිය ඒක රාශී කිරීමේ අරමුණෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් අවශ්‍යයි කියලා ඒවා නැවත නැවත නැවත නැවත ඒ ඔක්කෝම ගැන හිතන හිත ඒ අරමුණේ නංවන විතක්ක වගේක් තියෙනවා. එතකොට වැඩිම හිත හිත හිත හිත ඉන්නේ. ඌව ගැනම හිත හිත ඉන්නේ. ඉවරක් නැතුව පැත්ත වෙලා ඉඳගෙන කල්පනා කර කර. එදා දැක්ක රූපේ නැවත දැක ගන්න නැත්නම් අපේ අම්ම මේක දැක්කේ නැත්නම් මං වැඩක් නැහැ ජීවත් වෙලා වැඩක් නැහැ කියකි. ඔන්න ඒක ගැන හිත හිත ඉන්නවා. එදා අහවල් શબ્දය ඇහුවේ නැත්නම් වැඩක් නැහැ වැඩක් නැහැ කියලා හිත හිත ඉන්නවා. නේද? ඒ වගේ රූප ශබ්ද ගන්ධ රස ගැන මේ හිත නැවත නැවත අරමුණෙහි නංවගෙන නංවගෙන නංවගෙන යන ගතියට කියනවා කාම විතක්කය කියලා. එයා මගේ තියෙන කාම ආසාවන් වර්ධනය කරන්න මේක ප්‍රබල හේතුවක් වෙනවද නැද්ද? වෙනවා නේද? ඊළඟ තරහත් එහෙමයි කවුරු හරි ගැන පොඩ්ඩක් තරහෙන් හිතලා ඒ ගැනම ඒ ගැනම නැවත නැවත නැවත නැවත නැවත නැවත හිතනකොට මොකද වෙන්නේ? ඒ තරහ එන්න එන්න එන්න එන්න එන්න වැඩි වෙනවා. නේද? ඊළඟට හිංසාකාරී අදහසත් එහෙමයි. ඉතින් ඒ වගේ මේ ලෝකේ එහෙම ඉන්න මට මං ඊයේ දවසෙත් අපි අහපු ප්‍රශ්නේ තමයි දැන් මේ මම මේක කියනකොට තේරෙනවා ඇති මොකද අපි ඊයේ පුහුණු වීමක් කරලා මේ ඉන්නේ ඔය වගේ විතක්ක පහළ වෙන්න ගත්තාම මං අහනවා සැඩ පහරකට අහු වුණා වගේද නැද්ද සැඩ පහරකට කෙනෙක් අහු වුණොත් ගලාගෙන යෑමකට අහු වුණොත් ඒක දිගේ ගහගෙන යනවා මිසක්කා මුකුත් කරගන්න පුළුවන් කමක් නැහැ අපිත් සමහර දේවල් වලට සමහර දේවල් හිතෙන්න පටන් ගත්තාම අපිට නේද මම මේ ටික වේගෙන් වේගෙන් මේ කියාගෙන යන්නේ ඊයේ කොටසින්දයි හරිද කාලය ඉතුරු කරගන්න ඕන හින්දා සමහර දේවල් හිතෙන්න පටන් ගත්තාම අපිට ඉවරක් නැතුව ඒ අරමුණු ඔස්සේ වේගෙන් අපේ හිත ගහගෙන යනවා නවත්ත ගන්න පුළුවන්කම ඇත්තේ නැහැ. නවත්ත ගන්න පුළුවන් වෙලාවකට අපේ පින්වත් මේ රිදෙනවා ඒත් එක්ක. එන සමහර සංඥා ආදිය ඇති වෙනවා තැවිලි දැවිලිත් එක්ක. මල ගෙදරක් වුණා නැත්නම් අසනීපයක් වෙලා ඉන්නවා කාට හරි මලගෙදරක් වුණා කියලා කියන්නේ අපිට දැන් ඉතින් කාලයක් ගිහිල්ලා මාසයක් දෙකක් ගිහිල්ලා ඉවරක් නැතුව මට මතක් වෙනවා. මට උවමනාව තියෙනවා ඒක මතක් කරනකොට හරි අමාරුයි. නේද? හිතට අමාරුයි. ඒ අමාරුව තියෙද්දිම මේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවද නැද්ද? කවුරු රැවිලා කියන දැන් ඉතින් අමතක කරලා දාන්නකෝ කියලා. දැන් ඕක අමතක කරලා දාන්න දැන් ඉතින් වැඩක් නැහැ නේ. ඔච්චර හිතේ ඉඳලා වැඩක් නැහැ නේ. එහෙම කිව්වොත් මොකද වෙන්නේ? තරහ යනවා. අමතක කරන්න පුළුවන් නම් මිනිස්සු මම දැන් අමතක කරලා දාලා ගොඩක් කාල නේද? එහෙම බෑ. නේද? එහෙනම් ඒකට යම්කිසි වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. අපේ අන්තිමට අපි මේකේ ප්‍රතිඵලය මොකද්ද? යම්කිසි අකුසලයක් සිද්ධ කරනවා. යම් වැරදි සිතුවිල්ලක් නම් මේ ඇවිල්ලා තියෙන. මේ වැරදි සිතුවිල්ල වර්ධනය වෙන්න වෙන්න වෙන්න පිළිකාවකට පිළිකා ශෛලයක් හරි තිබ්බොත් ඒක වැඩිලා වැඩිලා ලොකු ව්‍යසනකාරී පිළිකාවක් හැදෙනවා වගේ පුංචි වැරදි සිතුවිල්ලකින් පටන් ගත්ත සමහර දේවල් ජීවිතේ පැත්තක් ගලවලා නෙවෙයිද නැවතුනේ නේද? සමහර විවාහයක් දෙවරලා ගිහිල්ලා. සමහර ලොකු රණ්ඩුවක් වෙලා, සමහර මිනිමරුවා. සමහර විට ඒ වගේ මහා ලොකු දේවල් ලොකු පාඩු සිද්ධ කරලා තමයි නවතින්නේ මේ ගලන අකුසල විතර්කය. ඒකට කියනවා අකුසල විතර්ක කියලා. දැන් අපිට තේරෙනවද අකුසල විතර්ක කියන්නේ මොකද්ද කියලා? තේරෙනවා. මේ අකුසල විතර්කය හරිම ප්‍රබලයි. මේ ප්‍රබල අකුසල විතර්කය නැති කරගන්න මොකද කරන්නේ? කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරලා තිනවා විතක්ක සංඨාන කියන සූත්‍රයේ කොහොමද මේ විතර්කයන් විනාශ කර දාන්න නැති කළ දාන්න කියලා ක්‍රම පහක් අපි ඊ සාකච්ඡා කරා. ඉතින් ඊ පැවරුම් වගේකුත් තිබුණා මුල් ක්‍රම කීපයක්. නමුත් මම අද දවසේත් ආයෙත් පැහැදිලි කරනවා. ඇයි අපි මේ එකම දේ ආය ආය පැහැදිලි කරන්නේ? එතකොටයි අපේ ජීවිතයට මේක එකතු කර ගන්න පුළුවන්කම තියෙන්නේ. මේක සූත්‍ර සාකච්ඡාවක් නෙවෙයි විතක්ක සංඨාන සූත්‍රය කිව්වට එහි තියෙන කාරණා ටික අරගෙන අපි කොහොමද කරන්න කියලා හෙට දවසේ ධර්ම සාකච්ඡාව සාකච්ඡාවේදීත් මේක සාකච්ඡා කරනවා ඊට පස්සේ අනිද්දා වෙනකොට මේ අත්තන්ට තියෙන ගැටලු සජීවීව අපි සමග එකරස් වෙලා සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා ඒ සඳහා කොහොමද ඒක කරන්න කියලා බෞද්ධ මාධ්‍යාලයේ ඒ කාර්ය මණ්ඩලය දැනුම් දීලා තියෙනවා ඒ අවශ්‍ය කරන SMS පණිවිඩ හෝ යම් කිසි ආකාරයක කොහොමද ඒ Tamanට මේක කරගෙන යනකොට ඇතිවෙච්ච ප්‍රායෝගික ගැටලු සාකච්ඡා කරන්න අවස්ථාවක් වෙනවා නිද්ද වෙද්දී. එතකොට මේ සතිය ඇතුළත අපි මේ ක්‍රමයේ අත්හදා බලන්න ඕනේ. හරිද මම ආය ආය මතක් කරන්නේ මේවා අත්හදා බලන්න මේවා කොච්චර ප්‍රායෝගිකද කියලා බලන්න ඒ ඒ අවස්ථාවල මේවා අපිට යොදව ගන්න පුළුවන්. අපි නිකම් බොරුවට ලොකු දුකක් විඳින කෙනෙක් බවට පත් වෙලා වැඩක් නැහැ. නේද මම අහන්නේ මෙහෙම ඒවා. යම් කාරණාවක් තියෙනවා අතීතයේ සිද්ධ වෙච්ච. දැන් වෙනස් කරන්න බෑ. ඒක වෙලා ඉවරයි. ඒ වෙලා ඒ ඉවර වෙච්ච සිද්ධිය ගැන හිතනකොට මට දුක් ඇති වෙනවා. දැන් ඇති වෙන දුකින්ද ඒ සිද්ධිය වෙනස් වෙනවද? නෑ. එතකොට දැන් ඇති වෙන දුකෙන් වැඩක් තියනවද? නෑ. නේද? එහෙනම් වහාම මොකද කරන්න ඕන? ඒ දුක නැති වෙන වැඩ පිළිවෙල කරලා දාන්න ඕන. ඒ වැඩක් නැති දෙයක්. ආයෙ වෙනස් කරන්න බැරි දේවල් වගේ අත් වෙනවා. අපේ පවුල් වල සමහර සමාජිකයෝ ඉන්නවා. සමහර විට එක එකනා ඉන්න එයා කට්ටියගේ හැසිරීම ඒ කට්ටියගේ ක්‍රියාවන් හින්දා ඒවා ඒවා හොඳ ඒවා නෙවෙයි මම උත්සාහ කරලා තියෙනවා එක එක උපක්‍රම යොදලා තියෙනවා කොහොමත්ම බෑ දැන් මම මොකද කරන්න ඕනේ මං විදෝ විදෝ ඉන්න එකද එයාගේ වැරදි හැසිරීම එහෙම්මම තියෙනවා මොනවා කරත් ඒක නියතයි කියන්නකො එහෙනම් මම දැන් කරන්න ඕනේ මොකද්ද එයාව හොඳ කරලා මට සැනසෙන්න පුළුවන් ඒක පළවෙනි ක්‍රමය ඒක වෙන්නේ නෑ. දෙවෙනි ක්‍රමේ මගේ හිත හදාගෙන මට සැනසෙන්න පුළුවන්. නේද? හැබැයි ඉස්සෙල්ලාමත් කරන්න තිබ්බේ දෙවෙනි ක්‍රමේ. දෙවෙනි ක්‍රමේ කරලා තමයි පළවෙනි ක්‍රමයට උත්සාහ කරන්න ඕන. ඒතර තමයි සිහියෙන් කරන්න පුළුවන්. පළවෙනියෙන් අපි හැමෝම හැරෙන්න ඕන කොයි පැත්තටද? තමන්ගේ පැත්තට. මට රිදෙන කිසි දෙයක් මේක තියාගන්න එපා. හරිද? මට මොනවට හරි රිදෙනවා නම් ඒ රිදෙන හැමදේම විසඳ ගන්න ක්‍රමවේදයක් ධර්මයේ තුල තියෙනවා. ඉස්සෙල්ලා ඒක ඉවර කරන් ඉන්න. රිදෙන්නේ අකුසල් හින්දා. ඒ අකුසලේ අපේ පැත්තෙන් අපි අයින් කරගන්නකොට අපිට පැහැදිලිවම පුළුවන්කමක් තියෙනවා ඉස්සෙල්ලා තමන්ගේ සැනසීමකට එන්න. තමන්ගේ සැනසීමකට ආවට පස්සේ අපේ පින්නත්නේ අපිට නිවැරදි සිහිය තියෙනවා. නිවැරදි සිහිය තියෙන හින්දා ගැටලුව විසඳගන්න පුළුවන්කම තියෙනවා. කොහොම හරි මේ හැම දෙයකටමත් වැඩිය අපි මේ කතා කරන්න හදන්නේ මෙන්න මේකයි කාරණාව. ඊයේ අපි මතක් කරා ලොකු තරහකින් කාත් එක්ක හරි ඉන්නකොට ගහන්න ඕන කියලා හිතාගෙන ඉන්නවා බයින්න ඕන කේලම් කියන්න ඕන කියලා හිතාගෙන ඉන්නවා ඒ අතර වාරේ මට හිතෙනවා දැන් මට අහවල් කාලේ මෙයා උදව් කරලා තියෙනවනේ කියලා පුංචි මේ අවිහිංසා සහගත නෑ හිංසා කරන්න හොඳ නෑ කියලා සිතුවිල්ලක් තියෙනවා දැන් ඒ වුණාට ඒක නිකන් යට වෙලා වගේ තියෙනවා හරි ඒක තිබ්බට වැඩක් නෑ නේද වෙන්නේ මරක නේද හොඳයි. අන්න බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ වෙලාවේදී අපි සාකච්ඡා කරා අර පුංචි සිතුවිල්ල නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න කියලා. හරිද? එතනම මෙනෙහි කරන්න. අපිට කවුරු හරි නරකක් කරලා තියෙනවනම් එයා කරලා තියෙන පොඩි හොදක් හරි තියෙනවනම්. හරි ඒක අරගෙන නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න. මේ මෙනෙහි කරනකොට අපිට අර අමාරු සිතුවිල්ල අයින් වෙලා අර තරහ අයින් වෙලා පුංචි මෛත්‍රියක් ඉපදිලා ඒ මෛත්‍රිය නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරනකොට ඒ මෛත්‍රිය ඒ මිත්‍රත්වය නැවත නැවත නැවත නැවත හිතලම කරන්න ඕනේ මේක. අර පැත්තට විතරක යන්න දෙන්නේ නැතුව හිතලම බලහත්කාරයෙන්ම මේක කරනවා. කරපුවාම මොකද වෙන්නේ? සමහර වෙලාවට මේක ගැළවිලා අයින් වෙන අපිට මෛත්‍රිය උපදින්න පුළුවන්. ඔකට කියනවා අකුසල් ආපුවාම ඒ අකුසලය කුසලයෙන් වැඩපවත්තන්න කියලා. මේක ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන උපමාව ඊ අපි කතා කරා ලොකු කොටයක් තියෙනවා. ඒකට ලොකු ඇණයක් ගහලා තියෙනවා. කොටයකට ගහලා තියෙන ලොකු ඇණයක් හෙල්ලෙන්නේවත් නැහැ. ඒක හරියට අර අකුසලයේ වගේ. අකුසල විතර්කයේ වගේ. හැබැයි පුංචි ඇණයකින් මේක වටේට තට්ටු කරනවා තට්ටු කරපුවම මොකද වෙන්නේ? මලඟ තියෙන අර කුසලේ නිකාර පුංචි ඇණේ වගේ. දැන් ඒකෙන් තට්ටු කරපුවම මොකද වෙන්නේ? ඒක ගැලවිලා. ඒක ගලව ගන්න බුරුල් කර ගන්න පුළුවන් කම ලැබෙයි. එහෙම වුණොත් මේක ගලව ගන්න පුළුවන්. බලන්න ප්‍රායෝගිකව අත්දකින්න කියලා මම කිව්වා Tamanට තියෙන තරහ. gedara ho අවට වටා පිටාවේ තරහෙන් තරහෙන් මං මෙනෙහි කර කර ඉන්න මේ ළඟදී ඕන නැති වැඩ කරපු දේවල් ගැන මම නිකන් පීඩණයෙන් ඉන්න දේවල් එහෙම්මම අරගෙන අර චූටි හොඳ හරි මෙනෙහි කරන්න පටන් ගන්න. හුඟක් වෙලාවට මේක හොයන්න ගියාම පින්නත් නේ අපි වැඩියෙන් මෙනෙහි කර කර ඉඳලා තින්නේ පුංචි දෝෂ. බලනකොට මේ මිනිස්සුන්ගේ ලොකු හොඳ තියෙනවා. අපිට ඒක පේන්නේ ඒ දෝෂයේ ඉස්සරහා අපිට වෙන්නේ මොකද්ද තිබ්බ ලොකු හොඳ ටික ඔක්කොම ඔක්කොම මම කියන හින්දා බලන්න වෙනස් කරලා බලන්න ওই වැඩේ අනිත් පැත්ත හැල්ලා බලන්න සිහියෙන් ඉඳගෙන අපි හිතුවට මේ වැඩිපුර අපි අපිට චූටි නරක පේන්නේ ලොකුවට හොඳ හොයන්න ගියොත් එහෙම අපිට ඕන තරම් හොඳ හොයාගන්න පුළුවන්කම තියෙන අවස්ථා වැඩි. ඒ වගේ මොකක් හරි ඊර්ෂ්‍යාවක්, ක්‍රෝධයක්, වෛරයක්, මාන්නයක්, රාගයක් ආදී කුමන සිතුවිල්ලක් ආවත් ඒ සිතුවිල්ල Tamanට උපදින කුසල සිතුවිල්ලකින් කොහොම හරි කරලා යට කරගන්න ලොකු උත්සාහයක් ගන්න. හැබැයි කොහොමවත් බැරි ඒවා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. හරිද? එහෙනම් යන්න ඕනේ එහෙනම් පළවෙනි පියවර හරි ගියේ නැත්නම් අපි මොකද කරන්න ඕන? දෙවෙනි පියවරට යන්න ඕනේ. දෙවෙනි පියවර තමයි මම මේ හිතන විදිහට මම මෙයාට ගහයි, මම මෙයාට බණි, නැත්නම් මං කාමයේ වරදව හැසිරෙයි, නැත්නම් මං දැන් හොර බඩුවක් ගන්න හිත හිත හිතේ විතර්ක පහල මං හොරකම කරයි, මම බොරු කියයි මම කේලම් කියයි එතකොට මේ වගේ මම ප්‍රාණඝාත කරයි මේ විදිහට මේ වැරද්දක් කයෙන් හෝ වචනයෙන් වැරද්දක් සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ දැන් වැඩි මේ යන විදිහට කියලා මට හොඳට තේරෙනවා. අන්න එතකොට පළවෙනි ක්‍රමය හරියට නැත්තම් කරන්න කියන්නේ මොකද්ද? ඒ දේ සිද්ධ වුණොත් සිද්ධ වෙන ආදීනව මෙනෙහි කරන්න කියලා. ආදීනව කියලා කියන්නේ ඒකට හරි අපවරු උපමාව උපමාව තමයි මලමිනියක් කරේල්ල ගත්තා වාගේ කියලා. මරමිනියක් කයේ එල්ලගත්තොත් මලකුණක් කරේ එල්ලගෙන පාරේ යන්න ගියොත් Tamanට බයක් අනුන්ට බයක් දෙදෙනාටම බයක් මේ විදිහට අපි ඊයේ සාකච්ඡා කරා මේ Tamanට බයක් ඇති වෙන මේ මේ වැරද්ද සිද්ධ වුණොත් මට සිද්ධ වෙන අකටයුතුකම මොකද්ද කියලා මට සිද්ධ වෙන හානිය මේ වචනේ මම කිව්වොත් මේ ක්‍රියාව මම කළොත් මේ වැරද්ද කරොත් මට ඒකෙන් සිද්ධ වෙන හානි මෙනෙහි කරන්න කියලා ආදීනව නිකම් බෑ ආදීනව දැනගත්තට බෑ. ප්‍රාණඝාතය ආදීනව දැනගත්තට බෑ. හරිද ප්‍රාණඝාත කරන අයට හුඟක් වෙලාවට මොකද වෙන්නේ අඩු ආයුෂ. අසනීප. ප්‍රියයන්ගෙන් වෙන්වීම. හරි දැන් ඔය අපි ඉතින් හරියට කියනව නේද මේ අප්පෝ අඩු කාලෙදින් බලන්නකො යාගේ මහත්තයා නැති වුණා යාගේ නෝනා නැති වුණා නේද මේ මොකද මේ එයාලා බොහෝ ප්‍රාණඝාත කරපු අය සසර එහෙනම් මේ ජීවිතෙත් අපි ඈත්ති තරම් නේද සත්තු මරනවා, මදුරුව මරනවා, මැස්ස මරනවා නේද? තව නොයෙකුත් සත්ව ඝාතන සිද්ධ කරන ඒවට උපක්‍රම යොදාගන්නේ නැහැ. ඒ සතුන්ව මරන්න අපිට කිසිම අයිතියක් නැහැ. ඉතින් ඒක මේ ස්වභාව ධර්මයේ එවැනි චේතනා සහිත දේවල් වෙනකොට අපේ හිතේම ඇති වෙන අපිරිසුදු භාවයෙන් හින්දා ඒවට විපාක විපාක විදිහට නොයේකුත් අඩුපාඩුකම් ඒ කියන්නේ මේ මනුස්ස ජීවිතය ගෙවන්න අවශ්‍ය කරන ශක්තිය ලැබෙන්නේ කොහෙන්ද අපි නැගිටින්නේ අපි කතා කරන්නේ අපි ඉඳගන්නේ අපි ඔක්කොම කරන්නේ කොහෙන්ද? සිතෙන් එන ශක්තියෙන්. එතකොට චේතනාවල් කිලුට වෙනකොට ඒ මේක අරගෙන යන්න තියෙන ශක්තිය නැති වෙලා යනවා. ඉතින් යම් කිසි ක්‍රමවේදයක් මේක ක්‍රියාත්මක කරන එක අපිට ගෝචර නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට අවශ්‍ය ටික දේශනා කරලා තියෙනවා. එහෙනම් මට සිදු වෙන ආදීනව මෙනෙහි කරන්න කියලා කියනවා. ඊළඟ කාරණා මතකද ඊ අපි කතා කරා තුන්වෙනි එක තමයි අර කතාව ගොඩනගන්න ඉඩ දෙන්න එපා. දැන් අපි හැන්දෑවේ බයින්ද ඉන්නවා නම් කාට හරි. ඒ කියන්නේ මට උදේ බැනලා ගියා කවුරු හරි. බැනලා ගියා වැඩට ගියා. දැන් මෙතනින් හැන්දෑවේ යන අපේ ගමේ කෙනෙක් කියලා හිතන්නකෝ. ඒ ගිය වෙලාවේ ඉඳන් මම මොකද්ද මගේ තියෙන අදහස? හැන්දෑවේ අල්ල ගන්නම්. මෙතනින් එන්නේ අල්ල ගන්නම් කියලා. කීසරයක් බනිනවද යාට? ඇත්තටම බයින්ද ඉස්සෙල්ලා. අන්න ඒක තමයි මම කියන්නේ කතාව හදනවා කියලා. හරිද? සිහිනේ හදනවා. හවල් ගහ ළඟදී මට හම්බෙන්නේ මම මෙතනදී මෙන්න මෙහෙමයි කියන්නේ. දැක්ක ගමන් මම කියන්නේ මෙහෙමයි, මෙහෙමයි කියන්නේ, මෙහෙමයි කියන්නේ. එතකොට එයා මට මෙහෙම කියයි. හරිද? එහෙම කිව්වහම මම මෙහෙමයි කියන්නේ. හරිද? එහෙම කිව්වේ නැත්තම් මම මෙහෙමයි කියන්නේ. හරිද කියලා මේක කතන්දරේ හදාගෙනද නැද්ද ඉන්නේ? කී සැරයක් බනිනවද? ඊට කලින්. අන්න ඒක කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. මතක් වෙනකොටම අමතක කළා දාන්න කියලා. මතක් වෙනකොටම අමතක කරලා දාන්න කියලා. හරියට ඒකට දීලා තියෙන උදාහරණය තමයි මෙහෙම මොකක් හරි දෙයක් දිහා බලාගෙන ඉද්දී S2 පියාගත්තොත් ඒක පේන්නේ නැතුව යනවා වගේ හරි එතකොට අපි අන්න එහෙම S2 පියාගත්තොත් පේන්නේ නැතුව යනවා වගේ අපිට පුළුවන්කම තියෙන්න ඕන ඒ ඒක මතක් වෙනකොට ඉක්මනට අර කතන්දරේ හදන්න දෙන්නේ නැතුව වෙන දෙයක් මතක් කරගන්නවා නැත්තම් මොකද වෙන්නේ? කවුරු හරි එක වචනයක් කියලා ගියාට පස්සේ එයා අතීතයේදී කියපු යුවයි, කරපු යුවයි, පරණ යුවා ඔක්කොම අරගෙන අර ගොඩේ උඩ දාගන්නවා. දාගෙන ලොකු කලබගෑනියක් හිතේ ඇති කරගෙන කඳුළු පෙර පෙර ඉන්න තනියම මේ කඳුළු පෙර පෙර ඉන්න බලනකොට මේ අපරාධේ නේද? එතකොට ඒ වගේ නිකම් විකාර වෙන්න නෙවෙයි බුද්ධ ශාසනය අපිට ලැබිලා තියෙන්නේ. බෞද්ධ කියලා කිව්වනම් එහෙම හීන දීන තත්ත්වයටපත් වෙන්න ඕනේ නෑ නේද? මට පුළුවන් වෙන්න ඕනේ මාව පාලනය කරගන්න. ඒකේ තේරුම වැරද්දක් අපිට වැරද්දක් කරන කෙනෙකුට අපි දඬුවමක් හෝ අවවාදයක් හෝ නැත්නම් වෙනත් ආකාරයක ඒ වැරද්ද නිවැරදි කිරීමේ වැඩපිළිවෙලක් කරන්නම එපා කියන එකද මේකේ තේරුම? නෑ ඒක කරන්න කොහොමද? තමන් පිච්චෙන්නේ නැතුව අනුන්ට අවශ්‍ය විතක සැරෙන් කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. Taman පිච්චෙන්නේ නැතුව. දැන් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔන්න ඔය දක්වා අපි ඊයේ කතා කරා හතරවෙනි කාරණාව ටිකක් වැඩිපුර සාකච්ඡා කරන්නයි මේ සූදානම් වෙන්නේ අද දවසට අදාළව. නමුත් අර ටික කියලා ඉන්න ඕන. ඔය ඔය පියවර තුනම අපි කරලා බැලුවා. කරලා බලනකොට ඒත් හරියන්නේ නැහැ. වතුර යට තියෙන රබර් බෝලේ වගේ තවත් මේක උඩට නැగి නැగి නැగి නැగి එන ප්‍රබල අකුසල් තියෙනවා. සමහර අය කියපු දරුණු වචන තියෙනවා, දරුණු ක්‍රියා තියෙනවා. ඒ වගේ හින්දා මං ඉන්නේ දැවි දැවි පිච්චි පිච්චි ඉන්න ගතියේ මං ඉන්න ස්වභාවයක් තියෙනවා. ඒක හින්දා මං අසාන්තයි. භාවනා කරන කෙනෙකුට අදිචිත්තය වඩන කෙනෙකුට කාලෙන් කාලෙට මේ වගේ පිරිසුදු වීම කරගන්න ඒ ඒ අවශ්‍ය අවශ්‍ය වෙලාවට ඒක කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිනවා විතක්ක සංතාන සූත්‍රයේ ආරම්භ වෙන්නේ එහෙම. අවිචිත්ත මනුයුත්තේන භික්කවේ භික්ුණා පංච නිමිත්තානි මේ පංච නිමිත්ත මේ මේ අවිචිත්තේ වඩන භික්ෂුව විසින් කාලේන කාලං මනසිකා තබ්බානි. ඒ ඒ අවශ්‍ය අවශ්‍ය වෙලාවට මනසිකාර කරන්න ඕනේ මේ කාරණා ටික. හතරවෙනි කාරණාව තමයි පින්වත්නි මූලය මෙනෙහි කරනවා කියන එක. මේ කාරණාවට හේතුව හරියටම හේතුව මෙනෙහි කරනවා. එතකොට ඒ ඒ හේතුව මෙනෙහි කරන්න නම් අපි ධර්මය දැනගෙන තියෙන්න ඕනද නැද්ද? ධර්මය දැනගෙන තියෙන්න ඕනේ. ඔන්න කවුරු හරි මට පරස වචන කියලා බයිනවා. මට දැන් තරහා ගිහලා තියෙනවා. මොකද්ද මූලය? හේතුව. තරහ යන්න හේතුව. තරහ යන්න හේතුව අර බැන්න එක. නේද? එහෙම තමයි අපි හැමදාම හිතුවේ. තරහ යන්න හේතුව ඒක නෙවෙයි. තරහ යන හේතුව තියෙන්නේ කොහෙද? මෙහි මෙහි. මෙහි තියෙන්නේ මගේ පැත්තේ. තරහ යන්න හේතුව තමයි නපුරු වචන එහා පැත්තෙන් කියනකොට මට තරහ ගියේ. නපුරු නැති වචන කෙරෙහි මගේ හිතේ තියෙන තණ්හාව හින්දායි. හරිද? ඇයි තරහත් එක්ක දුක් ඇති වෙනවද නැද්ද? තරහත් එක්ක දුක් ඇති වෙනවද නැද්ද? එහෙනම් නත්ති සෝකෝ පුතෝ භයං තණ්හාය විපමුත්තස්ස නත්ති සෝකෝ පුතෝ භයං තණ්හාව නැත්තම් එතන දුකක් ඇති වෙන්න විදිහ හරි ඒක බුද්ධ දේශනාව තණ්හාව නැත්තම් කුමන දුකක්ද කුමන බයක්ද කුමන දුකක්ද කුමන බයක්ද තණ්හාව නැත්තම් එහෙනම් අපිට තේරෙන්න ඕනේ එහෙමනම් අපිට තේරෙන්න ඕන හොඳටම මෙතන තණ්හාව තියෙනවා නේද මගේ හිතේ දුක් ඇති වෙනවා නම් ඔන්න ඔය මූලය හදාගන්න උත්සාහ කරන්න. අපි ගිය සතියේත් ඕක ගැන කතා කරා ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදීත් නේද? දැන් ආයෙත් මම මේක මතක් කරන්නේ මේක හැමදාම මතක් කරලා හරි මෙතෙන්ට අපේ සිතපත් කරගන්න ඕනේ. එහෙම තමයි යමක් කරන්නේ. නැවත නැවත නැවතනට අපි දවසකට එක සැරයක් හම්බෙන්නේ අත් වශයෙන්ම කරුණු ගොඩාක් එකතු කරගන්න නෙවෙයි. දවසකට එක සැරයක් අපි හමු විය යුත්තේ අපේ ජීවිතය හදාගන්න. නේද? බලන්න අර පැත්තෙන් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තියෙනවා පටිච්චසමුප්පන්නව මෙනෙහි කරන්නට කියලා. මේ පැත්තෙත් මෙතන තියෙනවා දැන් මූලෙ මෙනෙහි කරන්න කියලා, හේතුව මෙනෙහි කරන්න කියලා. අපි ඔක්කොම දුක් නැති කරගන්න උත්සාහ කරන අය. හැම නිමේෂයකම අපි ඉන්නේ නේද? කායික සහ මානසික දුක් නැති වේවා කියන ප්‍රාර්ථනාවක ඉන්නේ. ඒක කියන්නේ හැම වෙලේම අර මෛත්‍රී භාවනා කරද්දී ඉස්සෙල්ලා මොකද කරන්නේ? මම මම සුවපත් වූ සිත් ඇත්තෙක් වෙම්වා නේද? දුක් පීඩා නැත්තෙක් වෙම්වා. එහෙම නැත්නම් මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා. අර මේ දෙක තමයි තියෙන්නේ. අපිට දුක් ඇති වෙන දුක් ඇති වෙන තැන් දෙකයි. මොනවාද? කය සහ මනස. කොයි දෙකට විතරයි දුක් වෙන්නේ? එහෙනම් මේ දුක නැති කරගන්නයි අපි හැම වෙලේම උත්සාහ කරන්නේ. දුක් ඇති වෙන්න එකම හේතුව තණ්හාව විතරයි. නේද? වෙන හේතුවක් තියෙන්න දෙයක් නැහැ. ඇයි? තණ්හාවේ විප්‍රමුත්තස්ස නැති ශෝකෝ කුතු බයන් තණ්හාව නැත්තම් එහෙනම් තණ්හාව උපදින්නේ කොහෙද? හා එහෙනම් දුක් ඔක්කොටම හේතුව කොහෙද? ඒක නෙවෙන්න. කොයි එක මතක් වෙන්නේ නැහැ නේ අපිට. එහෙනම් අන්න එහෙම මූලය හොයාගන්න ඕනේ. කායික දුක් ඇති වෙනකොට මොකද? ඒකත් අපි ගිය සතියේ කතා කරා. පෙර භවයේ මට මැරෙන වෙලාව වෙනකොට තණ්හාව අඩු වෙලා තිබ්බේ නෑ. ඒකින්ද නැවත මට මේ වගේ ශරීරයක් මේ කායික දුක් සහිත ශරීරයක් හම්බුනේ. හරිද මේ ශරීරයෙන් ගැස් වෙන වාහනයක් වගේ. පරණ නරක වාහනයක් මට හම්බුනේ මං හම්බ කරගත්තේ නැති හින්දා හම්බ කරගත්තා නම් මට සුපෝභෝගී වාහනයක් ගන්න තිබ්බා. මේ ශරීරය කියන වාහනය ගැන මොකද හිතෙන්නේ? මේක ගැස්සෙන රිදෙන අපහසු දාන තරම් කියන්නේ තෙල් ගහන තරමටම වැඩ කරන්නේ නැති වෙලාවකට කොහොමවත් වැඩ කරගන්න බැරි සැරෙන් සැරේ ආබාධ ඇති වෙන අරගෙන යන්න අමාරු වාහනයක්ද නැද්ද නේද ඔව් නේද මේක අලුතෙන් හම්බුණත් ඒක නිකන් ඒක ක්වොලිටි වාහනයක් නෙවෙයි ඒ මොකද ඒක හරියට දුක් සහිතයි ඒ වාහනේ පදවන්නාට සහ නඩත්තු අන්තිම නඩත්තු ඒ සාමාන්‍යයෙන් දැන් අලුත් වාහනයක් ගත්තා සෑහෙන කාලයකට නඩත්තු කරන්න ඕනේ නැහැ. මේ වාහනේ නේද බ්‍රෑන්ඩ් නිව් හම්බෙච්ච දවසේ ඉඳන් නඩත්තු කරන්න ඕනේ නේද? එතකොට මේ නඩත්තුව මේ නඩත්තුවට හේතු උනේ මේ නඩත්තු සහිත දුක් සහිත නේද? හ්ම් කාලයකට දුම දානවා වගේ නහයෙන් හොට දානවා ඉවරක් නැහැ. නේද? අනිත් එක මේක අනිත් එක අර දැන් අර අලුතෙන් එන වාහන වගේ මේක ලස්සනක් නැහැ. නේද? මේක පාරේ යන්නත් අමාරුයි සරෙන් සරේ පේන්ට් කරන්න ඕනේ. අර කරන එක සැරයක් පේන්ට් කරන්න ඕනේ. මේක දවසේ උදේ උදේ යන්න ලෑස්ති වෙලා පේන්ට් කරන්න ඕනේ. මැදදි පේන්ට් කරන්න ඕනේ. හවස පේන්ට් කරන්න ඕනේ. පාරේ අර යන්න ඉස්සෙල්ලා හැමදාම පේන්ට් කරලා ගන්න ඕනේ. නේද? ඊළඟට හරියට ගඳ දේවල් පිට කරනවා මේ වාහනේ. නේද? ඒ හින්දා මේක එක එක දිගට දුවන්න පුළුවන් පැය 18යි. ඊට පස්සේ නවත්තලන්න ඕනේ පැය 6ක් නවත්තලා තියන්න ඕනේ. නිදි කරවල අවහව ගන්න ඕනේ. ඒ වගේ මහා කර්මකාර වාහනයක් මේක. මෙහෙම එකක් හම්බුනේ පෙර භවයේ තණ්හාවෙන්ද මේ රිදෙන්නේ. අද අපිට කකුලක් රිදෙනකොට අතක් රිදෙනකොට හරිද ඕන් රිදෙනකොට බඩගින්නක් වෙනකොට විපාසාවක් වෙනකොට අඩිය දානකොට ඉන්ද්‍ර අපහසුකම් දැනෙනකොට මොකද කියලාද මතක් වෙන්න ඕන දැනුත් පාට තණ්හාව තියෙනවා සමහර රූප අතහරින්න බැරුව ඉන්නවා සමහර ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම ඒවා මැත්තේ නිකන් ඇලිලා ඇලිලා ඇලිලා ඇති වැඩකුත් නැහැ ඒවට ඒවා නැතුව බැරුව වගේ ඉන්නවා ඇති වැඩකුත් නැහැ. නේද? ලැබපු සැනසීමකුත් නැහැ. ඔය එකතු කරගෙන තියෙන දේවල් වලින් කියලා ඉවරලා හම්බෙච්ච දේවල් තියෙනවාද? එහෙම මහා ලොකු නේද? මහා නර්ග වස්තුවක් වගේ මේ මේ දොහොත් මුදුන් දීලා පිළි අරගෙන පූජනීයව ආරක්ෂා කරගන්න තරම් දේවල් හම්බෙලා තියෙනවද? කිව්වට නේද? හම්බුණා කොට නෑ එහෙම ඒවා හම්බෙලා නෑ. එහෙනම් මේ ලැබිලා තියෙන දේවල් මේ මේ වගේ තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන දේවල් කෙරෙහි තියෙන මේ අධික තණ්හාව මට මේ දැන් තියෙනවා නම් කොහොමද හොයාගන්නේ ඒක? පේන්න නැත්තම් අමාරුයි. ඇහෙන්න නැත්තම් අමාරුයි. විඳින්න නැත්තම් අමාරුයි. අමාරුයි කියන්නේ හිතන ගතියක් තියෙනවා. හිතරාන් එහෙමයි තණ්හාව හොයාගන්නේ. එහෙනම් මට මේ වෙනකොට තණ්හාව තියෙනවා. ඒ කියන්නේ රූප දැකීමේ ආසාව, ශබ්ද ඇසීමේ ආසාව තියෙනවා. අන්නේ තණ්හාව තියෙනවා නම් මට ඊළඟ සැරේ ආයෙ එකක් හම්බ වෙනවා. ආයෙ ශරීරයක් හම්බ වෙනවා. ඒක තමයි ස්වභාව ධර්මයේ තියෙන ස්වභාවය. තණ්හාව කියන එක තමයි මේ භවයෙන් භවයට නැවත භවයක් සකස් කරන්නේ. හැබැයි ඒකට හේතු වෙනවා තමන් අතින් සිද්ධ කෙරලා තියෙන පුණ්‍යාභී අපුණ්‍යාභී ආනෙන්ජාභී සංස්කාරයන්. හරිද? ඒ කියන්නේ කරගත්ත පින්පව් අනුව තමයි ඊළඟ භවය ඇදලා දෙන්නේ තණ්හාව. ඒක ගොඩනගන්නේ තමන් කරපු පින් පව් අනුව. එතකොට හිතලා බලන්න ඕනේ එහෙනම් දැන් තණ්හාවක් තියෙන වැඩි පිං කරගෙනත් නෑ වගේ. එහෙනම් මේ සැරේ නම් ගිය සැරේ මං හිතන්නේ මං ටිකක් හරි හොඳට ඉඳලා තියෙනවා. මෙහෙම එකක් හරි හම්බුණා. නේද? දැන් ඊළඟ සැරේ මං දැන් මෙහි ඇවිල්ලා මොනවද කරේ? බලන්න මෙහි ඇවිල්ලා මං ඊළඟ සැරේකට හදාගන්න වැඩ කටයුත්ත හදාගන්න නිවන් දකින්න එක කරගන්න බැරි වෙනවා නම් ඊළඟ සැරේ සාර්ථක වෙන විදිහේ වැඩපිළිවෙල මේ වෙනකොට හදාගෙනද? මොනවද කර කර හිටියේ? දැන් පුරු උඩට වෙලා කය ගහගෙන හිටියා හොඳට. දෙන්න තුන් දෙනා එකතු වෙලා සාකච්ඡා කර කර හිටියා කෑවද බිව්වද මොනවද කෑවේ මගුල් ගෙදර ගියාද මල ගෙදර ගියාද අර සමිතිය කොහොමද මේ සමිතිය කොහොමද අර එහෙම් පැන්නද මෙහෙම් පැන්නද කියලා ඔය කතා කර හිටියා එදා වේල ගැන කතා කර කර හිටියා හැබැයි Tamanට අවශ්‍ය කරන දේ කරගෙන නැත්තම් නේද කොයි වෙලාවෙ මරණය සිද්ධ වෙයිද දන්නේ මේ මහා වැරද්දක් වෙන්න පුළුවන් මේ ඔක්කොටම ඇදි ඇදි ඇදි ඇදි යන්නේ මොකක්ද? තණ්හාව. නේද? මේ හැම දෙයකටම ආව ඇද ඇද ඇද ඇද අර යන්නේ තණ්හාව. එහෙනම් අන්න ඒ තණ්හාවයි හේතුව කියන එක නිබඳව අපිට මතක් වෙන්න ඕනේ. හ්ම්. මේ මේ අකුසල විතර්කයට හේතුව මේකට හේතුව මොකද්ද? තණ්හාව. කියලා මූලය මතක් කරන්න ඕනේ. එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ කොහෙද? ප්‍රශ්නේ තියෙන්නේ මගේ අතේ. නේද? එතකොට මේවා මේ විදිහට මතක් කරනකොටම අර විතර්ක සංසිඳිලා මොකද වෙන්නේ නැවත වාරයක් අර යම් කිසි කෙනෙක් යම් සමාධියක් අත්විඳින දෙන්නකොට මේක අපි මෙහෙම කතා කරන්න ඕන වැඩිපුර ඇත්තටම කතා කරනකොට මේ මේක වැඩිපුරම ඕන වෙන්නේ ඔය නිකම් මේ පාරේතොට යනකොට ඇති වෙන ඒවා අයින් කරගන්න නෙවෙයි මේක ඇත්තටම ධ්‍යාන ආදී මාර්ගඵල ආදී ගුණධර්ම වර්ධනය කිරීම සඳහා අදිචිත්තය ඇති කර ගැනීම සඳහා වෙහෙසෙන අයට මේක ගොඩාක් වටින්න කියලා දේශනා සඳහා වෙන්නේ. එහෙම කරගෙන ඉන්න සමාධිය වර්ධනය කරගෙන ඉන්න අයටත් විතක මේ වගේ විතර්ක පහළ වීම සිද්ධ වෙනවා. මේ වගේ විතර්ක පහළ වීම සිද්ධ වෙලා මොකද කරන්නේ? එයාලා දිගින් දිගට දිගින් දිගට වැරදි වැඩවල වැරදි සිතුවිලිත් එක්ක ගිහිල්ලා වැරදි වැඩක් කෙරුණේ නැතත් හිතේ තියෙන සමාධිය සම්පූර්ණයෙන්ම නැති වෙලා ඒ ඒකාග්‍රතාවයක් ඒ උපේක්ෂාවේ හිත වැටෙන්නේ නැතු වෙනවා. අන්න ඒ ඒ උපේක්ෂාවේ හිත වැටෙන්නේ නැති කෙනාට ඔය විදිහට ආදීනව මෙනෙහි කරනකොට ඒ හිත යන්න දෙන්නේ නැතුව නවත්ත ගන්නකොට ඒ වගේම දැන් මේක කතා කරා වගේ මූලය මූලස්ථානය මෙනෙහි කරනකොට ඒ කියන්නේ හේතුව මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? ඒ සිත නැවත වාරයක් අර තිබ්බා වගේ සාන්ත ස්වභාවයකටපත් වෙලා අර තිබ්බ ගැටලුකාරී తත්ත්වය නැති වෙලා යනවා. ඉතින් අපි ඒවා කරනවද ප්‍රායෝගිකව කියලා බලන්න. දැන් ඉතින් මේවා හොඳට මතක තියාගෙන කරන්න ඕනේ. ඊට පස්සේ සමහර වෙලාවට මේ මූලය මෙනෙහි කරත් මේක නවතින්නේ නැති තරම් ප්‍රබලයි. දැන් පියවර හතරක් ආවා. මොනවද පියවර හතර? පළවෙනි එක අකුසලයන් ආපු අකුසලය නැති කරගන්න කුසලයකින් පහර දීලා අයින් කරන්න පුළුවන් ද බැලුවා හරියන්නේ නැහැ. දෙවෙනි එක මොකද්ද? ආදීනව මෙනෙහි කරා හොඳට හරි ගියේ නෑ. ඊට පස්සේ කතන්දර හැදෙන්න දෙන්නේ නැතුව මතක් වෙනකොටම අමතක කරලා දැම්මා. හරි ගියේ නෑ. ඊට පස්සේ හේතුව මෙනෙහි කරා ඒත් හරි ගියේ නෑ. මෙන්න මේක තාමත් මේ අකුසල රැල්ල මගේ පැත්තට ප්‍රබල එහෙනම් ලොකු ප්‍රහාරයක් එල්ල වෙලා තියෙන්නේ. එච්චර එහාට ගිහිල්ලා හරි ගිහිලා නැත්තම් ලොකු ප්‍රහාරයක් එල්ලලා තියෙනවා. ඉතින් එතකොට මොකක්ද ඊළඟට කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වීරියෙන්ම මේක යට කරගන්න ඕන කියලා. කොහොමද මේ වීරිය? හරිද? අපි කියන්නේ දත් මිටි කනවා කියන්නේ දත් දත් තද කරගෙන යටි තල්ල උඩු තල්ලට දිව උඩු තල්ලේ තද කරගෙන අපි දන්නා දත් මිටි කනවා කියන්නේ කියලා අන්න එහෙම අන්න එහෙම යටි තල්ල උඩු තල්ලට තද කරගෙන දිවෙන් ගටාගෙන මොකද කරන්න ඕනේ? අත මිටි මොලෝ කරගෙන නෑ මම මේ අකුසලයට දෙන්නේ නෑ නෑ මම මේ අකුසලයට ඉඩ දෙන්නේ නෑ. නෑ මම මේ අකුසලයට ඉඩ දෙන්නේ නෑ කියලා තමන් කොහොම හරි කරලා මේ අකුසලය යට කරගන්න ඕනේ. හරිද? අන්න එහෙම වීරයෙන් අයින් කරගන්න ඕනේ. මේ ක්‍රම පහෙන් මේක කරන්න පුළුවන්. හරි? මේ ක්‍රම පහ අරගෙන આવොත් ඕනම අකුසල විතක්කයක් අනිත් පැත්ත හරවන්න පුළුවන්. ඇයි මේක එන්නේ පහෙන්ම ටික ටික අඩු වෙලා. අපි හිතුවට අර අකුසලය කුසලයේ වෙනුවට අකුසලය අකුසලයේ ඇති වෙනකොට ඒ අකුසලයේ වෙනුවට අර පුංචි කුසලයෙන් මෙනෙහි කරනකොට අර තිබ්බ ප්‍රබල ගතිය ටිකක් හරි අඩු වෙනවා. ඊට පස්සේ ආදීනව මෙනෙහි කරනකොට තව ටිකක් හරි අඩු වෙනවා. සමහර ඒවා එතනින්ම නැති වෙලා යනවා. හරි පළවෙනි සමහර ඒවා පළවෙනි එකෙන්ම නැති වෙලා යනවා. නමුත් ඒකේ තියෙන ප්‍රබලත්වය අඩු වෙනවා. ඊළඟට ඒක මතක් කරන්නේ නැතුව කතන්දර හදන්නේ නැතුව ඉන්නකොට ඒත් තව අඩු වෙනවා. හරි? ඊට පස්සේ හේතුව මෙනෙහි කරපුවම ගොඩක්ම අඩු වෙනවා. දැන් ටිකයි තියෙන්නේ දත්ම ටික කාලා අයින් කරගන්න. හරියට මේක නිකන් අපි දන්නවා දැන් අපි හිතමුකෝ අපි පස් හය දෙනෙකුට කියනවා රබර් බෝල උඩ ගහන්න කියලා. ඒ ඒ ළමයාට තියෙන ශක්තිය හැටියට තමයි මේ බෝලේ උඩට යන්නේ. අන්න ඒ වගේ මේ අකුසලයේ තියෙන ශක්තිය හැටියට තමයි අපිට මේක යටකරන්න අමාරු වෙන්නේ. ඒ සමහර ඒවා උඩටම එනවා. සමහර ඒවා උඩටම එන්නේ නෑ. සමහර ඒවා පළවෙනි පියවරේදීම යට වෙලා යනවා. සමහර ඒවා දෙවෙනි පියවරේදී එනකන් දක්වා එනවා. සමහර ඒවා තුන්වෙනි පියවර දක්වා එනවා. සමහර ඒවා හතරවෙනි පියවර දක්වා එනවා. සමහර ඒවා පස්වෙනි පියවර දක්වා එනවා. හැබැයි එන්නේ වේගෙන් වේගෙන් වේගෙන් මේක අඩු කරලා යට කරලා එන්නේ. එහෙම අපම දැන් මේක යටපත් කරන්න පුළුවන්. මේක හරියට චිත්‍රයක් වගේ අපේ හිතේ තියෙන්න ඕන පින්නත් මේක යට කරන විදිහ. එතකොට අපි කල්පනා කර කර කල්පනා කර කර විඳෝ විඳෝ දඟලන්නේ නැහැ. මම ආයෙ කියනවා මේක අත්විඳින්න කියලා. හරිද? එක එක විතර්ක ඔස්සේ හිත යන්න දීලා නිකාන් දුක් විඳින්න එපා. අපි හැමදාම කරන්නේ මොකද්ද? අපරාධේ හිත හිත හිත හිත දුක් විඳිනවා. හරිද? උදේ හැන්දෑව හොඳට හිටිය කෙනා උදේ බලනකොට මුණ එලිලා. උදේ හොඳට හිටිය කෙනා හැන්දෑව බලනකොට මුණ එලිලා. නේද? නිකාන් හිතෙන් දුක් විඳිනවා. එහෙම නැතුව හිත හදාගන්න. හරි මේ වගේ ක්‍රම පාවිච්චි කරලා හිත නිවැරදි කරගෙන ඊට පස්සේ අවවාද අනුශාසනා දීලා වැඩේ කරන්න. හරි එතකොට අපි සිහියෙන් ඒක කරන්නේ. නැත්තම් අර වගේ අකුසලයට යට වෙලා ඉනකොට අපිත් ඉන්නේ සිහියනේ. හුඟාක අවවාද අනුශාසනා වුණ දැන් මම දන්න කෙනෙක් එක සැරයක් තමන්ගේ සහෝදරයෙකුට අවවාදයක් දෙනවා මේ වැරදි සම්බන්ධතාවයක් නවත්තන්න කියලා දැන් ලොකු ලොකු මෙහෙයුමක් කරලා දැන් මේ අවවාදය දෙනවා. අවවාදය දෙනකොට එහා පැත්තෙන් කියන වචනේ තමයි නිකන් ටිකක් හොඳ නැති වචනයක්. මේ සහෝදරයා කියන්නේ නිකන් ටිකක් තරහ ගිය වචනයක් කියනවා. දැන් මොකද්ද කියන්නේ? මම ආය වචනයක් කතා කරන්නෙත් නෑ ඕක ගැන. ඕන දෙයක් කරගන්නවා. හරිද එතකොට? මොකද උනේ? ප්‍රශ්නේ විසඳන්න ගිහිල්ලා මෙයා විනාශ වුණා. මේ විනාශ වීම හේතු වෙලා මොකද උනේ? ප්‍රශ්නේ විසඳන්න තිබ්බ පාර වැහිලා ගියා. නුවණ තියෙන කෙනා නම් කොහොමද කරන්න ඕන? ඕනම තත්ත්වයක් යටතේ මම මේක විසඳනවා. එහෙනම් ඉස්සෙල්ලා අර විදිහටම කියලා බලනවා. හරි කියලා වලට අර අර පැත්තෙන් එන්නේ අර වගේම බරපතල වචනයක්. එහෙනම් තමයි ඒක එකක් කරගන්නවා. හරි මම අය බලන්නෙත් නෑ මගේ තියා බලන්නත් තර එහෙම කියන්නේ නෑ. නේද? එහෙම කියන්නේ නෑ. ඊළඟ පියවරකට යනවා. ආ එහෙමද කියලා. නේද? එක්කෝ වෙන කිට්ටු කරගන්න විදිහක් එක්කෝ වෙන වැඩපිළිවෙලක් කෙනෙකුට හානියක් වෙනකොට ඒ හානිය නැති කරගන්න ඔය විදිහට යම් කිසි උපක්‍රමයක් යොදා ගන්න අපිට නිවැරදිව පුළුවන් වෙන්න ඕනේ. ඒක නිසා සිහියෙන් ප්‍රශ්න විසඳ ගන්න නම් තමන්ගේ සිහිය ඉස්සෙල්ලා හදන්න ඕන. හුඟා ප්‍රශ්නවලදී මම මේක ඔප්පු කරලා පෙන්වන්නද වෙන වැඩක්. ඔය තමන්ට අකුසලයේ නැగిලා තියෙන වෙලාවේ තියෙන ප්‍රශ්නේ මම තේරුම් කරලා දෙන්නම් මේ අපි ඔක්කොම බෞද්ධ විදිහට සහ නිකන් ජීවිතේ අපිට මෙන්න මේ මේ මේ මෙන්න මේ අත්දැකීම තියෙනවා නේද? කාගේ හරි ප්‍රශ්නයක් වුණාම අපිට හොඳට උපදෙස් දෙන්න පුළුවන් නේද? හොඳට හොඳට වට කරලා මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කරන්න ඕන මෙහෙම කරන්න එපා කියලා. හැබැයි Tamanට වුණාම නේද අපි ඔය කියනවත් එක්ක එයා හැමෝටම උපදෙස් දුන්න කෙනා එයාට හැබැයි එයාගේ ප්‍රශ්න විසඳගන්න බැරි වුණා. ඇයි ඒ? ඇත්තටම අනිත් අයගේ හැබැයි ඒ අයත් අපිට ප්‍රශ්නයක් වෙන වෙලාවට අපිට හොඳට උපදෙස් දෙනවා. එයාගේ ප්‍රශ්නේදී බෑ ඒක තේරුම් ගන්න පොඩ්ඩක්. අකුසලය කියන එක නැගිච්ච කෙනාට ඒ අකුසලයත් එක්ක ඇති වෙන තත්වයන් හතරක් තියෙනවා. ලෙඩ හතරක් එක්ක එන්නේ අකුසලය කියන ලෙඩේ. එකක් මෝහය, අනිත් එක අහිරිකය, අනිත් එක අනුතප්පය, අනිත් එක උද්දච්චය. ඒ කියන්නේ මොකද්ද? ඇත්ත වැහෙන ගතියට කියනවා මෝහය කියලා. අහිරිකය අනුතප්පය කියලා කියන්නේ පාපයට තියෙන ලැජ්ජා නැතිකම. ඒ අකුසලයේ ආපුවම පාපයට ලැජ්ජා නැහැ. අකුසලයේ ආපෙලාට පාපයට බය නැහැ. අනිත් එක නොසතුන යන සතුන. ඒතර මගේ ගෙදර ප්‍රශ්න එනකොට මට ඔය හතර ඇවිල්ලා නම් අනුන්ගේ ගෙදර ප්‍රශ්නේදී අනුන්ට ඒක ඇවිල්ලා තියෙන්නේ මට ඒක නැහැ. ඒ හින්දා මං හරි උත්තරේ මට තේරෙනවා. හරි. හැබැයි මගේ ප්‍රශ්නේ මට එද්දී මට අකුසලයේ නැగిලා නම් ඒ ප්‍රශ්නේදී මට හරි උත්තරේ එන්නේ හැබැයි මට මේ වගේ මම ඔය කිව්වා වගේ ක්‍රමයක් පාවිච්චි කරලා ඒවා වහාම අයින් කරගත්තොත් මගේ ගෙදර ප්‍රශ්නේදී මං ඉන්නේ කොහොමද? කෙලින්. නේද? මම කෙලින් ඉන්නවා නම් මම ඇත්ත කතා කරනවා නම් මම ඇත්තට මුණ දීලා වැඩ කටයුතු කරනවා නම් මට එතන කිසිම ගැටලුවක් නෑ ඊට පස්සේ. නේද? ඒ කියන්නේ මට මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. ඒකත් එක්ක අපිට ඇති වෙන්නේ පින්වත්නි මහා පෞරුෂයක්. නිවසේ Tamanට ප්‍රශ්න ඇති වෙනකොට ඒ ප්‍රශ්න නිවැරදිව විසඳගන්න අවශ්‍ය කරන සිතුවිලි නිවැරදිව විසඳගන්න අවශ්‍ය කරන ක්‍රමවේද ලැබෙනවා. හරි. ඒකින්ද ඒකින්ද අපි බලන්න ඕනේ පුළුවන් තරම් ඉතා නිවැරදිව තමන්ගේ කටයුතු සම්පාදනය කරගන්න නම් ඉස්සෙල්ලාම රැක ගන්න ඕන තමන්ගේ තමන්ගේ සිත. තමන්ගේ හිත රැක ගන්න මේ වගේ අපූර්ව ක්‍රමවේද තියෙනවා. ඒකින්ද මේ ක්‍රමවේද ජීවිතයට ප්‍රායෝගිකව එකතු කරගන්න. මේක පොතක ලියාගෙන හරි කමක් නැහැ. මේ පහ මගේ ජීවිතේ නිරතුරුවම ජීවිතේ ජීවත් කරවන්න අවශ්‍ය කරන ක්‍රමවේද පහක් විදිහට ප්‍රායෝගිකව කරන්න. දැන් මේ අහගෙන හිටියා විතරයිනේ. හරිද? එකක් දෙකක් තුනක් හතරක් මේක මතක තියාගෙන මම මේක මගේ ජීවිතයට යොදා ගන්නවා මේ කියවපු ක්‍රමය යොදා ගන්නවා කියලා කරලා බලන්න. කොච්චර වෙනසක් වෙනවද කියලා. හරිද? කොතර වෙනසක් වෙනවද කියලා මේ වගේ ක්‍රම පාවිච්චි කරන්නේ නැතුව මේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේ වගේ ක්‍රම පාවිච්චි කරොත් විතරයි මේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්කම තියෙන්නේ. හිත පාලනය කරගන්න පුළුවන්කමක් තියෙන්නේ පින්නත් නේ. මෙවැනි උපක්‍රම භාවිතා කිරීමෙන්ම විතරමයි. කිරීමෙන්ම විතරමයි වෙනත් නම් කිසිදු ක්‍රමයක් ඇත්තේ නෑ. හරි. ඉතින් ඒකෙන්ද බොහොම කල්පනාකාරී වෙන්න ඕනේ බුදුරජාණන් අපිට හරියට වටිනාකම දැනෙන්න ඕනේ. අනේ මට හම්බෙලා තියෙන්නේ මනෝවිද්‍යාවක් තනිකරම. නේද? හ්ම් මට ඉතා සහනෙන් ජීවත් වෙන්න මොන්න තරම් බාහිර ප්‍රශ්න ආවත් පුදුම හයියක් ඇතුව ජීවත් වෙන්න අවශ්‍ය කරන සියලු දේ බුදුරජාණන් වහන්සේගෙන් මට ලැබිලා තියෙනවා කියලා අපි බෞද්ධ විදිහට උද්දාමයටපත් වෙලා ඒකෙන් ප්‍රයෝජන ගන්න ඕනේ. හරි? මේ ඔක්කොම තියෙද්දි නේද මම මේ අඬ අඬ හිටියේ මේ ඔක්කොම තියෙද්දි මේ වගේ ක්‍රම ඔක්කොම තියෙද්දි නේද මම වැළපුණේ මම තරහෙන් වැඩ කරේ මම ඊර්ෂ්‍යාවෙන් වැඩ කරේ මේ ඔක්කොම ක්‍රම තියෙද්දි තමයි මම පශ්චත්තාපයෙන් කල්පනා කර කර කල්පනා කර කර වාසය කරේ අහවල් දී නෑ අහවල් දී නෑ කියලා. ඉතින් ඒකින්ද නිවැරදිව මේ ධර්මයේ භාවිතා කරලා මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගෙන මමත් උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනා ඇති කරගන්න.